ඊළඟට සේනරත්න මහත්මයාද එහෙමයි ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි ඔබ වහන්සේගෙන් මට කාරණා තුනක් පැහැදිලි කරගන්නයි මම මේ විමසීම කරන්නේ. දැන් දුක් වේදනා සුඛ වේදනා කිව්වහම එතන එතන විඳීමක් තියෙන දුක් සුඛ වේදනා දුක් වේදනා එතන විඳීමක්. නම දුක්ඛ කියලා කිව්වහම එතන විශ්වයේ පවතින සදාතනික ධර්මතාවයක් ඒක විඳින දෙයක් නෙවෙයි. එතකොට දුක්ඛ ලක්ෂණය ගත්තාම ඔව් දුක්ඛ ලක්ෂණය ඒක ලක්ෂණ විශ්වයේ පවතින ලක්ෂණයක්. ලක්ෂණයක්. එතකොට දැන් දැන් ඔය දුක්ඛ සුඛ කිව්වම වචන දෙකේම අගාගුරු දෙක අගාගුරු කයන්න. ඔව්. මුලට දුක්ඛ කිව්වම වාසේ දුක්ඛ කියන වචනේ පැහැදිලි කළා. දැන් සුඛ කිව්වම සුඛ වේදනාවක් නිසා සුඛ කියලා අර අර අර දුක්ඛ ලක්ෂණය වගේ එහෙම ලක්ෂණයක් විශ්වයේ පවතින දෙයක් නෑ නේද ස්වාමීන් වහන්සේ නෑ නෑ ඔව් ඔබතුමා යහපත් කාරණේ ඉතාම වැදගත් එහෙම සුඛ කියලා ලක්ෂණයක් නෑ අන්න හරිය සුඛ කියලා වේදනාවක් අපි වෙන් කරගන්න. මොකද දැන් අර දුක් වේදනාවේ කර්කශ භාවය දුක්ඛ කියලා හැඳින්වුවාම අපේ වේදනාවේ සෞම්‍ය බව සුඛ කියලා හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙනවා. ඒක දුක්ඛ කියන එකට සාපේක්ෂව හඳුනා ගන්නා කාරණයක් විනා එය විශ්වය තුල යථාර්ථයක් වශයෙන් පවතින ලක්ෂණයක් නෙමෙයි. ඒ ඇත්තටම විශ්වයේ පවතින මේ ලක්ෂණයක් නෙමෙයි. ලක්ෂණයක් නෙමෙයි. ඔව් ඒක හරිය වැදගත් කාරණයක් ඒක. ඒ අපේ සම්මුතියෙන් ඇති කරගත්ත සම්මතයක් පමණයි. ඒ කියන්නේ දුක්ඛ කියන එකට සාපේක්ෂව ගොඩනගාගත්තු සම්මුතිය. සම්මුතිය. සම්මුතිය.